ඒ ස්වාමීන් වහන්සේලා නිවන් දැකපු හැටි අපේ සරුවච්චන් වහන්සේ <clears throat> සත්පුදු පියාණන් වහන්සේලාගේ දෙනමක් විතර කිසිම ධර්මයක් ශාසනයක් උගන්ලා නැහැ. ළඟ ඉන්න අයට කියලා දුන්නා ආපු අයට දැන් අද වගේ විනය පිටකයක් සූත්‍ර පිටකයක් එව්ව අපිට තිබිලා නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කරලා තියෙනවා මේ කවුරු හරි මැර අපි මැරෙන්නට බයනේ. ඒක ඉතින් කාගෙත් හැටනේ මරණයකට සඳහා ආසන්නම කාරණාව. නැතුවම බැරි කාරණාව. අත්‍යන්ත කාරණා මොකද්ද කියලා. දැන් අද ලෝකේ ඉන්න ඔක්කොම ජනතාවෙන් ඇහුවොත් එහෙම කෙනෙකුගේ මරණයක් පෙන්නලා හෝ මරණයට අත්‍යන්ත කාරණාව කියලා දැන් නම් කියාවි කොවිඩ් තමයි කියලා. එහෙම නැත්නම් කියාවි ඉස්සර නම් තිබි මැලේරියා තමයි කියලා. මේ මැලේරියා නැත්තම් මරණය නැති කරගන්න පුළුවන් කියන තරමේ තකතිරුව. කාටවත් තියෙන දුප්පත්තිය තමයි මරණයට හේතුව කියලා. ආනේ ධානාට ආන කුසලේ නැත්තම් අපි මේ ඉපදිලා නොමරී ඉන්න උත්සාහ කරනවා. තරුවචන් වහන්සේ කියනවා ඒ විසබූසිකී ආදී බුදු පියාණන් වහන්සේලා කල්පනා කරලා බැලුවා මේ මරණයට ආසන්නම හේතුව උප්පත්තිය. උප්පත්තිය තියෙනවා නම් මරණය නැත කරන්න බෑ. පුළුවන් නම් උප්පත්තිය නැත කරපන්. ඒක තමයි අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං කියලා බුදු වෙච්ච ගමම කිව්වේ මේක ගේ හදන වඩුව අල්ලගන්න ඕන. උපත්ති නැති කරන්න ඇති. ඉතින් උපත්ති නැතිකරන්න ආසන්නම කාරණා මොකක්ද? අත්‍යන්තම කාරණා මොකක්ද? නැත්තුවම බැරි කාරණාව තියෙන භවයේ භවයේ තියෙන කාල උපත්ති ලැබෙනවා. නිසා මේ භවයේ තියාන උප්පත්ති ඇති වුණාට පස්සේ අනේ මගේ අම්මා නොමරි ජීවත් වේවා අනේ මගේ තාත්තා නොමරි ජීවත් වේවා අනේ මම නොමරි ජීවත් වේවා හරියන්නේ නැහැ. එයා ඒ ගෙනාවු කර්ම වල හැටියට හැඳි ගෑවිලා යනවා. පෙන දානවා. වලක්කණ්ඩ බෑ මරණිය ඇති ගලක් නම් පැලසි පුපුරති දි රායති මලක් නම් පිපෙති පරවෙති පෙති ඇලෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක්කණ්ඩ බැරි මේ මරණයේ හැටි අද එක වෛද්‍යවරගෙන් අහන්න බලන්න පුළුවන්ද කියලා මේ ඔය කොච්චර පරිශන කරත් එක චිත්තක්ෂණයකින් මරණය පස්සට දාපු එකෙක් ඉන්නවද කියලා කාට හරි කවදා හරි මරණ සාහිතිකයක ලියලා තියෙනවද කියලා මම මරණයට හේතුව උප්පත්තිය කියලා ලිව්වොත් උන්දට ওই ඩිග්‍රියක් නැති වෙයි. වෛද්‍ය මුළු ශාස්ත්‍රයේම කණ පිට ගන්නවා. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරලා කියනවා පිළුවන් නම් කහපන් බැරි නම් කහපන් උප්පත්තිය තමයි හේතුව කියලා. උප්පත්තියට හේතුව මොකද්ද? භවේ. භවේට හේතුව මොකද්ද? උපාදාන. උපාදානට හේතුව මොකද්ද? තෘෂ්ණාව. මේ පිටිපස්සේ පිටිපස්සේ පිටිපස්සේ ගිහලා බලනකොට එක එක්කත් ඉන්නවද අවිද්‍යාව නැති එකේ? අවිද්‍යාවච්ච අවිද්‍යාව නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අරක හදනවා මේක හදනවා සංස්කරණය කරනවා රූප සංස්කරණය කරනවා එහෙම නැත්නම් අංග සංස්කරණය කරනවා ඕක තමයි වැඩේ. ඉතින් ඕන කෙනෙක්ගේ අවිද්‍යාවේ ස්වභාවය බලන්න පුළුවන් උන් අලියන හැටි. මේ අවිද්‍යාව තමයි විඥාණයට පොහොර දාන්නේ. අපි මේ තකතිරු මනස එහෙම නැත්නම් මේ අපේ තියෙන මදයට පමාදයට ලක්වෙච්ච මනුස්සය විතරයි මේ හිත මගේ කියාගන්නේ. ඒ හිතට ආහාර දෙන්නේ, තටුව පුදන්නේ, උපස්ථාන ඔක්කොම කරන්නේ අපේ තියෙන මේ සකස් කිරීම. නැත්නම් සංස්කාර. ඉතින් අපි හිතනවා නෑ මේ හිතට සැපදීම සඳහා anything valid කියලා ඕන දෙයක් කැපයි කියලා. එනිසා කාමෙටයි යුද්ධෙටයි ඕන දෙයක් බලංගුයි. ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක ඒ කාටවත් ඒක මේ කාමයේ ආවට පස්සේ මේ දේ නොකළ යුතුයි කියලා දෙයක් නැහැ. කරන්න බැරි දෙයක්වත් නැහැ. යුද්ධෙටත් නැහැ. ඒ නිසා අපි හැමදාම අලුත් ක්‍රම සාවිදි හොයනවා. මොකටද? මේ කාමයටයි යුද්ධෙටයි. ඒ ඒ ඒ ඒ ඒ සකස් කිරීම ටික එහෙම නැත්නම් චේතනා ටික එහෙම නැත්නම් ඒ සංස්කාර ටික තමයි විඥාණයට පෝර දෙන්නේ. විඥාණයට කවදාකවත් ලෝකයේ දැනෙල්ලලා බලන්න දෙන්නේ සංස්කාර තමයි ඇවිල්ලා කියන්නේ මේ වෙලාවේ බලන්න ඕනේ මේක බලන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඔක්කොම කරන්නේ සංස්කාර. හැබැයි ඉතින් ඒකේ තියෙන කරුමේ ඒකේ තියෙන අරුමේ සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවෙක්. විඥානයේ නිෂ්පාදනයක්. එයා තමයි සංස්කාර තමයි විඥාණයට කවන්නේ. සංස්කාර කියලා හිතන්නේ දුකක් කියලා හිතන්නේ නැත්නම් සබ්බේ සංඛාර දුක්ඛ කියලා තියන අපිට බුදුහාමුදුරු කියලාම දීලා තියෙනවානේ. අබ්බේ සංකරණංච. අපි તો කොච්චර කැමතිද බලන්න සංස්කාරවලට, කොච්චර කැමතිද බලන්න දුකට, කොච්චර කැමතිද බලන්න අනිත්‍යයට. අපි දැන් දවස් දෙක තුනක් එක තැන මුඳ කරන වාඩි විලා භාවනා කරපො කට්ටිය. තාම දුකට කැමති. තාම සංස්කාරවලට කැමති. ඒ තාකල් විඥානේ තියෙනවා. විඥානේ තියෙන තාකල් නාම රූප දෙකක් හැදෙනවා. භාවනාවේදී ගිහිල්ලා උද්‍යප්පේ ඥානේ බලවත් වෙච්ච වෙලා විතරයි ඔය නාම රූප දෙක අතර තියෙන සම්බන්ධය අතර වෙනසක් නැහැ. ආස්වාද ප්‍රසාර දෙක අතර වෙනසක් නැහැ. වම තිබ්බත් දකුණ තිබුණත් අතර වෙනසක් නැහැ. කොයි වෙලාවෙ භාවනා කරන්න පුළුවන්. ඒ අරමුණු අතර වෙනසක් නැහැ. ඉරියව් අතර වෙනසක් නැහැ කියන එක තේරෙන්නේ භාවනාවේ ගිහිල්ලා ඔය බලව උද්‍යප්පේ අවස්ථාවේදී. ඒකට මේ භාවනා කරන එක නයි ඥාන පිරිමකමත් නැති වෙනවා. ඒ කෙනාගේ රුචි අරුචිකමුත් නැති වෙනවා. ඒ කෙනාට මේ ආශ්‍රත් ප්‍රසවාස දෙක අතර වෙනසක් නැති වෙනවා. වම දකුණ දෙක අතර වෙනසක් නැති වෙනවා. සක්මන සහ පරියන්ක දෙක අතර වෙනසක් නැති ඔක්කොම ගොජේට වැටෙනවා. ඉතින් ඒකට අපි කැමති නැහැ. මොකද හරි කම්මැලි එතකොට. හරි පාළුයි එතකොට. අපිට ඕන මේ අපේ වංශේ, අපේ ජාතිය, අපේ කුල ගෞරවය, මගේ සිංහල බුද්ධ ආගම ඕනම්මනම් කියලා දාගෙන ජීවත් වෙන දාකල් අය සංස්කාරණයේ අවිද්‍යාව නිසා ඇති වෙන්නා වූ නැත්නම් අවිද්‍යාව නෙවෙයි විඥානයේ නිසා ඇති කරන මේ නාම රූප බෙදීම තමයි මේ නිකාය බෙදෙනවයි කියලා කියන්නේ වර්ග ભેද කියලා කියන්නේ ಜಾති ભેද කියලා කියන්නේ ආගම් ભેද කියලා කියන්නේ හැම වෙදීම බෙදීම තමයි විඥාණයෙන් කරන්නේ මම සහ මම නොවේ කියලා දෙකට බෙදාගත්තට පස්සේ ඉතින් ලෝකේ කියන්නේ මල කටු අකුලක් භාවනාදී එක නැති වෙලා තෝත් එකයි මාත් එකයි භාවනා කරන එකත් එකයි නැතත් එකයි මේව අතර මේ තියෙන බෙදීම් මේ අතර තියෙන මේ සංඥා පටවීම එහෙම නැත්නම් මේ ආරූඪ කිරීම තමයි අවිද්‍යාව අපේ තියෙන කියලා මේ නාම රූප දෙක වෙන්කර දැන ගැනීම තමයි ඇත්තටම භාවනාවේ ඇතුල් වෙන දොරටුව නාම රූප පරිච්ඡේද ඥානයි කියලා කියනවා නමුත් ඒක ටිකක් ඉස්සරහට ගියාට පස්සේ පච්චේ පරිග්ගහ ඥාන සම්මස්සන ඥානෙ වුණාට පස්සේ නාම රූප වුණත් උදයබ්බයයි නාම වුණත් උදයබ්බේ රූප වුණත් උදයබ්බේ කියලා මේක බලවත් වෙනකොට පේනවා නාම රූප අතර වෙනසක්වත් කාලමානයේ දේශමානයේ අතර වෙනසක්වත් ඇත්තේ නැහැ මේ තුල තමයි අපි මේ ලෝකයක් හදාන මේ වටවලල්ලේ යන්නේ කියලා ඒ නාම රූප ඇති වෙනවත් එක්කම එයා ඒක බෙදිලා ගිහිලා සලායතන බවට කැඩලා දැන් මේක අපිට ඇහි නාම රූප, කනේ නාම රූප, නාසී නාම ඕව හයකට බෙදිලා යනවා. ඊට පස්සේ නැති කොට ගන්න බෑ. ඊට පස්සේ ගොඩ ගන්න බැරි තරමට මේ ඉන්ද්‍රිය ඥාන වලට ගියාට පස්සේ ඒ සලායතන පච්චා පස්ස. යකි වැඩිම ඇහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධ රූප බලන්න විවිධ හැඩ සටහන් බලන්න රූප වාහිනී ගෙනත් තියාගෙන ට්‍රිප් යමින් මේ ඇහැට දෙනවා අතෝරක් නැතුව දෙනවා. ඊට පස්සේ ශ්‍රාව්‍ය දෘශ්‍ය කියලා වීඩියෝ හදා ගන්නවා රූප විතරක් නෙවෙයි සද්දත් දාලා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒව දිහා බල බල ඉන්නවා. එසෙන් කැලේකට ගිහිල්ලා කුරුල්ලෝ දිහා බල බල ඉන්නවා. ගඟක් අයිනට ගිහිල්ලා ගඟ දිහා බල බල ඉන්නවා. එහෙනම් දැන් ඉර බහින දිහා බලලා බල බල ඉන්න මොකද ඉවරයක් කරන්න බෑ මේක. ඊට පස්සේ නාසයට දිවට කයට හිතට මේ දෙන විකාර දිහා බලනකොට ඒ සලායතන නිසා ඇති වෙන මේ ස්පර්ශයට ගිහාම තෘප්තිකරව මැරිච්ච එකෙක්වත්ම දළු මානව වර්ගය අතට මැරෙන හැම කෙනාම මැරෙන්නේ අතෘප්තිකරව එහෙම නැත්නම් අතිත්තෝ කියලා වචනයක් පාවිච්චි කරනවා කාමදාසෝ තවදුරටත් මම ලබන ආත්මෙත් ඇවිල්ලා මේ ඊතුරු ටික කාමයේ සම්පූර්ණ වඩා ගන්න ඕන කියලා කාමදාසව තමයි කරන්නේ ඉතින් ඒ නිසා අපි හැම කෙනාම කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ. වැඩිම අර සලායතන වලට මට බැන්නම් මගේ දරුවට මට බැන්නම් මගේ අම්මට තාත්තට මගේ ප්‍රියායට මේ සලායතන වලට කව කවයින් එක තමයි තියෙන්නේ. ස්පර්ශය තමයි අපි මේ නටවගෙන අරගෙන යන්නේ. ඒ ස්පර්ශය අනු අපිට වේදනාව එනවා වේදනාව නිසා තෘෂ්ණාව පහළ වෙනවා. ඒ අනුව උපාදාන. ඉතින් මේ වැට යනවා. ඉතින් අපි කට්ටියකට බයිනවා මේ මනුස්සයා බීලා මේ මනුස්සයා මේ මත් වෙලා ඉන්නේ කියලා නෑ කොයි එකත් එකයි කොයි එකෙත් එකයි